කතා කරන්න ජාතික ගුවන්විදුලියේ කැසට් අලවි අංශයට දුරකථන අංකය 0113 710 82 0113 710 82 ඔබ ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න ජාතික ගුවන්විදුලි ආගමික අංශයට දුරකථන අංකය 0112 69 71 40 0112 69 71 40 ඔබට තෙරුවන් සරණයි ඔබ එක්වී සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය සමගින් ඔබට මතක් කරනම් අද රාත්‍රී 8ට ඔබට ශ්‍රවණය කළ හැකි ධර්මදේශනාවේ දේශිකානන් වහන්සේ පිළිබඳව පූජ්‍යපාද තඹනබුවේ පද්මජෝති ස්වාමින් වහන්සේ පවත්වන ධර්මදේශනාවටයි ඔබට සවන් දෙන්න ලැබෙන අද රාත්‍රී 8ට ස්වදේශීය සේවයසී දැන් වේලාව පෙරවරු 9යි එසැන පුවන් අනුග්‍රහය සිංහ QST RB500 අධිශක්ති වානේ කම්බි දැන් දිවිනු පුරා පහසු මිලට ලබාගත හැක සිංහ වානේ කම්බි දේශීයට ශක්තිය ප්‍රකාශයේ සුභාෂිනී උත්පල වන්නාලියනකි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අධිකරණය පිළිබඳව රටේ ජනතාව තුළ විශ්වාසය බිඳ දැමීමේ කුමන්ත්‍රණයක නිරත වන බවට සිංහල රාව්‍ය සංවිධානය චෝදනා කරයි. එම සංවිධානයේ මාලේකම් පූජ්‍ය මගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා රංජන් රාමනායක මන්ත්‍රීවරයා යොදා කැනැති බවයි. පාර්ලිමේන්තු වරප්‍රසාද අනිසි භාවිත කරමින් විවිධ පාර්ශවයන් තෙරහිව අසත්‍ය චෝදනා එල්ල කිරීමට රංජන් රාමනායක මන්ත්‍රීවරයා කටයුතු කරන බවට ස්වාමින් වහන්සේ චෝදනා කරති. කොරෝනා වෛරසින් මියගිය සංඛ්‍යාව 56ක් බව වොෂින්ටන් පොත් පුවත්පත පවසයි. චීනයේ සිට සජීවතරතුරු ගෙනෙන වොෂින්ටන් පොත් පුවත්පතේ මාධ්‍යවිද්‍යා පවසන්නේ මේ වන විට වුහාන් නගරයට ඇතුළු මේ සපිටවීමේ සියලු ප්‍රවාහන මාර්ග වසා දමයි තිබවයි. රෝගී වැළඳෙන පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ. සාම්ප්‍රදායික නව වසරේ සමරුම් අත්widetildeවීමට චීනය තීරණය කරයි. ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ නවසීලන්තය සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන මාස 29 වෙනිදා ආරම්භ වී නවසීලන්තයේ ක්‍රයිස්ට්වර්ච්හිදී තරඟය පැවැත්වේ. එසන පුවත්ින් සමත්යි. සිංහ වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS ප්‍රමිති සාතකයෙන් යුතු ඕනෑම ස්වාභාවික ආපදාවකට ඔරොත්තු දෙන අපේම රටේ නිෂ්පාදනය කරන සිංහ QST RB500 අධිශක්ති වානේ කම්බි දැන් දිවෙන පුරා පහසු මිලට ලබාගත හැක සිංහ වානේ කම්බි දේශීය ශක්තිය මොනවද දැනියොච්චර මේ එකක් වොන් දෙකක් කොමට. කපන්න අපි හිය. මේක දන්නේ සමහරුවට. අපේ වේදනාව වලට කැක්කුම් වලට සිද්ධාලේප තියෙද්දි එක එක තැන් වල කැක්කුම් වලට එක එක දාතේ බාම් ගන්න පිස්සුවට. සෑම গিදරකම සිටිය යුතු පෙර මහත්මයා සිද්ධාලේප. අයිති තීන පුතුරින් පාසල් නිලැඳුම් උපකරණ සහ රජයේ නිලැඳුම් වෝචර් පතට 10% පවත්වම්. සියල් සපිරි CIB. මොනවද දැනේ ඔච්චර දේ? එකක් වොන් දෙකක් කොමට. කපන්න පිහියක්. මේක දන්නේ සමාරුවට. අපේ වේදනාව වලට කැක්කුම් වලට සිද්ධාලේප තියෙද්දි එක එක තැන් වල කැක්කුම් වලට එක එක දාතේ බාම් ගන්න පිස්සුවට. සෑම giderකම සිටිය යුතු පෙර මහත්මයා සිද්ධාලේප. දරුණු 9යි විනාඩි 2යි මේ ස්වදේශීය සේවයයි. ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය ස්වභාවික ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ආයුබෝවන් සහෘදේනි ඉරිදා සංග්‍රහය ආරම්භ කරන්නයි සූදානම් වන්නේ ගීත කීපයක් සමග අදහස් කීපයක් අපි බෙදා හදා ගනිමු නූතන ගේය කාව්‍ය සංහිතා ඌණ පූර්ණය මහාචාර්ය සුනිල් ආර්යරත්න මේ පොත නිර්මාණය කළේ ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනයේට සිංහල අංශයට විශේෂයෙන් විද්‍යෝදය නැතිනම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හඳුන්වලා දෙනවා ගීත විදි කියන විෂය. ගීතය නිකන් ගර්හිත දෙයක් හැටියට කලාවක් වශයෙන් එච්චර පිළිගත්තේ නැති කතා ආචාර්ය ගුණදාස අමරසේකරයන් විසින් ලියා තිබෙනවා. නමුත් ඊට එරෙහිව සුනිල් ආරියරත්න වැනි විචාරකයින් මහාචාර්යවරුන් පොත් ලියනවා, ලිපි ලියනවා, හොඳ ගීත ලියනවා. ඊ පදමාලා කියන වචනයට එහා ගිය ගේය කාව්‍ය කියන පදය යොදන්නට ඔහු වෑයම් කොට තිබෙනවා. විමල් අබේසුන්දර විසින් ලියන ලද නිෂාදී පොතේ සංගීත සංහිතා පොතේ මේ ගේය කාව්‍ය කියන වචනය මූලාශ්‍රයන් හැටියට දක්වා තිබෙනවා. මහාචාර්ය සුචරිත ගම්ලත් ඒ ගැන අදහස් පළ කරලා තිබෙනවා. මේවාද උපුටා දක්වමින් සුනිල් ආරියරත්න මහා ශ්‍රේෂ්ඨ වැඩක් කර තිබෙන්නේ අපේ හොඳම හොඳ සුභාවිත ගීත ඔහු එකතු කරලා Tamanට ශක්ති පමණින් ඉදිරිපත් කොට තිබීම. ජාතික තොටිල්ල තිබෙත් ජාතික ඇස් මහින්ද හාමුදුරුවෝ ඒ කාලේ දශක ගණනාවකට පෙර පහුගිය සියවසේ ලස්සන කවි පෙළක් ලියලා තිබුණා. ඒ කවි පෙළ ඇතුලේ ශ්‍රී ලාංකික සංස්කෘතික ශිෂ්ටාචාරික උරුමය ශ්‍රී ලංකාවේ සංස්කෘතිකමය ශිෂ්ටාචාරිකමය උරුමය සඳහන් කරනවා. සූර වීර දූපුතුන් බිහි කර ගන්නට ලස්සන අදහස් පළ කරනවා. එය ලියලා තිබෙන්නේ වසන්ත විරිතෙන්. පාදයකට මාත්‍රා 12යි. මාත්‍රා 6ක් ගිය තැන පොඩි යටියක් නතර කිරීමක් තිබෙනවා. ඉන් කවි කිහිපයක් උපුටා දක්වා ආචාර්ය අමරදේවයන් මේ කවි පෙළෙන් මනරම් ගීයක් නිර්මාණය කළා ගුවන් විදුලියට. විශාරද නන්දාමාලනී ඇතුළු පිරිස එම ගීතය ගායනා කළා. ඉරිදා සංග්‍රහයේ ආරම්භක ගීය වශයෙන් තෝරගත්තේ එම ගීතයයි. Maybe පුතෙන් මන් බෙදුරු කැප්පෙටි පොළ පෙන විතුරු පෙරරු පුතෙන් මන් බෙදුරු අබිරු විකුණු lagi putar diri සමය විසින් ලියන ලද දේශවාත්සල්‍යය ජාතිමාමක හැඟුම් පුබුදු කරන රට ගැන හිතපු ගීතයක් රට ගැන කියවුණු ගීයක් මේ බඳු ගීත ප්‍රචාරය කළේ ගුවන් විදුලිය. ඇයි ජනී ජනයා අවදි කරන්නට. ඒ ජාතිකත්වය තවත් කෙනෙකුගේ පහර දීමකට නැත්නම් ඒ අය නිර්භයව ජීවිතය ඔසවා තබනවා විනා ඒ අය පහත හෙලීමට හේතු බූත වෙලා නැහැ. මේ ගීතය සරත් දසනායක සංගීත වේදිකාව විසින් නිර්මාණය කළ බවයි සමන් චන්ද්‍රනාත් වීරසිංහගේ අපේ කාලේ සරස්වති පොතේ දක්වා තිබේ. අපි රස විඳිමු ආචාර්ය වික්ටර් රත්නායකයන් ගැයූ එම ගීතය. Thank you. අලුත් ලොවට යන පියවර මන මන සිරි දෙව් දුව ආයේ සිරි දෙව් දුව වහල් අඳුර පිට විමුක්තියේ රිරි කිරණ ගලා අනාගතේ ජය මාවත පෙර මග නිදහස් අභිමන් මල් පිපිලා තරුණ හරක් ලක්මව පාමුල පිදෙන මලක් ඉසුවෙන් වර වාසනා හිත දකුමට නංවමු අලුත් රටක් දිරිලක් දිරණී වහල් අඳුර පිට විමුක්තියේ දිවි කිරණ ගලා අනාගතේ ජයමාවත පෙරමග දහස් අභිමන් මල් පිපිලා දෙපය වැටි යඩම් බිඳ දමා වීර තේජ ගතිය දිවලයේ ඇතිතෙන් නැතිතෙන් සමතෙන් කරවා පෙරමුණ ගන්නෙමු ඉදිරි මගේ පෙරමුණ ගන්නෙමු ඉදිරි මගේ පෙරමුණ ගන්නෙමු ඉන්දියාවේ මහා සංගීත සම්ප්‍රදායෙන් බොහෝ අනුකරණ ඒ වගේම ආభాසයලත් ගීත තනු වචන සංකල්ප අපේ ගීත සාහිත්‍යයට චිත්‍රපටයට නාට්‍යයට සියලු කලාවන්ට සම්බන්ධ වෙලා තිබෙනවා බෙන්ගාලි ගීත තනුවක් ආශ්‍රයෙන් සමන් චන්ද්‍රනාත් වීරසිංහ විශාරද සුජාතා අත්තනායකට ලියූ ගීතයක් තමයි දැන් අපි තෝරගන්නේ මේ ගීතය විෂ්ණු දෙවියන් ඇතුළු දේව මණ්ඩලයක් සිහිපත් කරන භක්ති ගීත ගායනාවක් වැනි ගීයක්. ඒ ගීතයේ රිද්ම රටාව ටිකක් වේගවත්. මැදලයටත් එහා ගිය තාලයක් රිද්මයක් අඩංගු වනවා. ඉන්දියාවේ සංස්කෘතික සම්ප්‍රදාය එයයි. අපේ බුදු ගුණවල එබඳු වේගයක් දකින්නට බොහෝම කලාතුරකින් තමයි පුළුවන් වන්නේ. ඉතා හිමින් අපි ගායනා කරන්නේ, පිරිත් සජ්ජායනා කරන්නේ. ඒ නිසා මේ ගීතය වෙනස් වෙනවා. අපි බලමු. විශාරද සුජාතා අත්තනායකයි මේ. Thank you. කිරියාව තුල ඇති වෙලා තියෙන ප්‍රශ්න දිල්ලි නුවර පරිසර දූෂණය ඕස්ට්‍රේලියානු මහද්වීපයේ මිලියන ගණනක් සතුන් මිය යනවා ලැබ් ගින්නට අසු වෙලා සමහර ආක්‍රමණික සතුන් ඉවත් කරනවා පරිසරයේ විශාල ජලහිඟයක්ද පවතිනවා කුමක්ද මේ ලෝකයට සිදුවන්නේ දෙවියන්ට මේ ගැන පෙනෙන්නේ නැද්ද? එහෙම තමයි ಭಾರತೀයයන් කතා කරන්නේ, ගීත ගයන්නේ. හැම විටකම ඔවුන් දෙවියන්ට පුද දෙමින් යාග හෝම පවත්වමින් සුබාදහම රැකගන්නයි ආයාචනා කරනවා. අපි කල්පනා කරනවා අපේ රසිකයින් නිතර කියන පරිදි භජන් ගීතයක් ත්‍රිදා සංග්‍රහයට එක් කරන්නට. මේ ඒබඳු තවත් භජන් ගීතයක්. එය ගයන්නේ ලතා මංගেশකර් අද්විතීය ගායන ශිල්පිනිය ඇතුළු පිරිසක්. මෙය ක්‍රිෂ්ණ භජන් ගීතයක්. ක්‍රිෂ්ණා දෙවිඳුන්ට ගායන. නරේන්ද්‍ර ශර්මා තමයි එය රචනා කොට තිබෙන්නේ. හරිද්‍යානාත් මංගেশකර් විසින් තනුව නිර්මාණය කොට තිබෙනවා 982 සුභා චිත්‍රපටයට එම ගීතය ඇතුළත් වූවා අපි බලමු ඔබට එය විඳින්නට පුළුවන් නේද කියලා. नाम न जाने ජීවන ක්‍රීඩා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබලයි